සිරින් සැටේච මකසේ සිසිරේ චාපි මුට්ඨියෝ තතෝ වාතාත පේ ගෝරේ සංජාතේ පටිහන්ති ලේනත්තං ච සුඛත්තං ච ජායිතුං ච විපස්සිතුං විහාර දානං සංගස්සේ අංගං බුද්දේන වන්නිතං තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තෙනෝ විහාරේ කාරයේ රම්මේ වාසයෙත් බහුසුතේ ඒසං අන්නං ච පානං චේවත්ත සේනාසනානිචේ දදෙය්‍ය උජුභූතේසු විප්පසන්නේන චේතසා ඒතස්ස ධම්මං දේසෙන්ති සම්බ දුක්ඛාපනුදනං යම්සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිම්බාති අනාසවෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේට අනුර 2594 කුත් මාස පහකුත් දින 22කට පෙර බොමුලාරා වැඩි ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. බුදු වීමෙන් මාස දෙකක්ම නිවන් සැප වළඳමින් වැඩ සිටියා. ගක්මාරාධනේ පිළිගෙන දසදහසක් ලෝක ධාතුවට එකහඬින් ඇසෙනසේ අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තන සූත්‍රයෙන් ධර්ම දේශනා කොට අසංඛේයයක් පිළිසෙට අමාම නිවන් සුව පානේ කෙරෙව්වා. දහට කෝටියක් ධර්මියෝ රහත් වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයටපත් වුණා. ධර්ම රත්නය සංඝ රත්නයත් එක දවසේ ලොවට පහළ වුණා. මාස 8ක් යනතුරු සරුවක්ඥන් වහන්සේ නගරයකට වැඩම නොකොට සෙනසුන් වශයෙන් ආරණ්‍ය සේනාසනෙම වාසය සඳහා වෙන් කරගෙන හිටියා. ඒ කාලයේ තුල රාතන් වහන්සේලා 1069ක් පහළ වුණා. සරුවඥන් වහන්සේ දහසක් රහතන් වහන්සේ සමග පළමුවෙන්ම වැඩම කොට අදාළේ රජගහ නුවර ලක්තිවන කියන උයනටයි. බිම්බිසාර මහ රජුගේ 120000ක් පිරිස සමග ගිහින් බණ අහලා සියලු මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් අමාම නිවන සාක්ෂාත් කළා. පසුදින රජවාසයට වැඩම කරවා මහදානිය දීලා වේලවන විහාරයේ සිවුදිගින් පැමිණින පැමිණි අනන්ත ගුණ ඇති අනන්ත මේ මහා සංඝ රත්නයේ වෙත බුදුපාමුක් සංගරුවන වෙත සංඝ සතුවට පූජා කළා. එයින් නොබෝ දාසකින් මුළුමහත් රජගහනුවර අවට පර්වත ආශ්‍රිතව මහා විහාරස්ථාන 18ක්ම ඇති වුණ මාස දෙකක් යන කෙටි කාලයේ තුල 20000ක් රහතන් වහන්සේලා එනවර පහළ වුණා. ඒ අතරද සවැත් නුවර වාසී අනාතිපින්නගේ සිටුවරයා 54 කෝටියක් වැය කළා ජේතවන මහා විහාරයේ කරවා බුදුපාමොක් මහා සංඝරුවන වැඩම කරවා මේ අතපැන් වඩා පූජා කරන්න යෙදුණා. ඒ දවසේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ අනුමෝදනා ගාථා පෙළයි මේ මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනි. එදා ඒ දේශනාව අවසානයේදී 84000ක් දෙනා අමා මහ නිවන් ආબોධ කළා. ඉන්නතුනි වෙනත් දවස්වල සේනාසන පූජාවන් පවත්වනවා අද මේ කරන සේනාසන පූජාව නම් කටින චීවර පූජාට සම්බන්ධ වූ බැවින් කටිනානිසංස ලැබෙන සේනාසන පූජාවක් බාටපත් වන දැවිනොයි මේ සම්බන්ධ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන්න යෙදුනේ. පින්නතුනි මේ ගාථා පෙළේ සඳහන් වෙනවා වැදගත් තේරුම් අර්ථ රාශියක්. එයින් මුලින්ම කියවෙනවා සේනාසනයක් පරිහරණය කරන සිල්ලුතුන් වහන්සේලා ලැබෙන ආනිසංස 13ක්. ඒ මොනවාද ආනිසංස 13? සීතං උන්හං කටිහන්ති අතෝ වාලමිගානිචේ සිරින්සතේච මකසේ සිසිරේචා පිමුට්ටියෝ අතෝ වාතාතපේ ඝෝරේ සංජාතේ පටිහඤ්ඤති ලේනත්තංච සුඛත්තංච ජායිතුංච විපස්සිතුං මේ ගාථා දෙකේ කියවෙන්නේ සෙනසුනක ලැබෙන ආනිසංස 13ක් සීතලෙන් වෙන පීඩා වලකිනවා උණුසුමින් වෙන පීඩා වලකිනවා නපුරු සතුන්ගෙන් වෙන පීඩා වලකිනවා එවැගේම බඩගාන සතුන්ගෙන් විසගුරු සර්පයන්ගෙන් වෙන පීඩා වළකිනවා. එවැගේම මැසි මඳුරුවන්ගෙන් වෙන පීඩා වළකිනවා. එවැගේම දැඩි සුළඟින් වෙන පීඩා වළකිනවා. දැඩි අවරාශ්මියෙන් වෙන පීඩා වළකිනවා. එවැගේම සිසිර කියන්නේ පිනිදෑමෙන් වෙන පීඩාවල කියනවා වර්ෂාවෙන් වෙන පීඩාවල කියනවා එවාගෙම ලේනත් සංචය විවේකීව තමන්ගේ සීලය රැක ගැනීමට උපකාරී වෙනවා. සුඛක්ඛංචේ සිව් ඉරියව් සුවසේ පවත්වමින් සිතේ සමාධිය වැඩිවීමට උපකාර වෙනවා. ජායතුංචේ අෂ්ඨ සමාපatti ලබා ගැනීමට උපකාර වෙනවා. විපස්සිතුං විපස්සනා ඥාන වඩා මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා. මෙන්න මේ ආනිසංශ 13ක් මේ ගාථා දෙකේ සඳහන් වෙනවා. විහාරේ කාරයේ රම්මේ විහාර දානං සංඝස්සේ අග්ගං බුද්ධේන වන්නිතං ඒ නිසා සංඝ රත්නය උදෙසා මේ සේනාසනයක් කරවා පූජා කිරීම අග්‍ර වූ අග්‍රගණ්‍ය වූ පූජාවකයි සරුවක්ඥන් වහන්සේ වර්ණනා කරනවා තස්මාහි පඬිතෝ කෝසෝ සම්ප්‍රසං අත්තමත්තනෝ ඒක නිසා නැනවත් මිනිසෙකු විසින් තමන්ද ලොවි ලෝතුරා හිතසෝ පිනිස කාර්යයේ විහාරයේ රම්මේ විහාරස්ථානයන් එවාගේම සිත් කලුවන් දෙමින් එවාගේම කැපසරු ප්‍රන්දෙමින් විහාරස්ථානයන් කුටිසෙනසුන් කළ යුතුයි වාසයෙත් බහොසුතේ ඒ විහාර සෙනසුන් වල ආගම බහොසෘතේ අගම අධිගම බහොසෘතේ කියන ධර්ම විනය ඥානේ සහ ප්‍රතිපත්ති ඥාන ඇති උතුමන් වාසය කරවා ගත යුතුයි තේසං අන්නං ච පානං ච වත්තසේනාසනානිචේ ඒ උතුමන් වහන්සේලා වෙත සිව්පසේ නිසසේ පරිත්‍යාග කළ යුතුයි. හේතස් ධම්මං දේසෙන්ති සබ්බ දුක්ඛා පනෝදනං ඒ සිල්ලුතුන් වහන්සේලා දුක් කෙලවර කරනු පිණිස ඒ සදාවතුනට බුද්ධ ධර්මයේ දේශනා කරනවා. යංසෝ ධම්මං ඉදඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ඒ ධර්මයේ තේරුම් ගන්නා වූ බෞද්ධයා තමන්ගේ సంతානයේ සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන් පමුණවාගෙන සතර මඟ පිළිපෙළ ඵල පිළිවෙලින් ආශ්‍රවයන් කියන සේකරීමෙන් ලැබෙන අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්නවා මේකයි ගාථා පෙළේ කෙටි තේරුම දැන් අද මේ අවස්ථාවේදී එවැනි සංඝ රත්නයේට උපකාරී වන සේනාසන දෙකක්ම පූජා කරගන්න යෙදුන ඒ පූජාව කටිනානි සංස ලැබෙන පූජාවක් බාටපත් වුණා දැන් අපි සලකා බලමු කටිනානිසංශ කියන්නේ මොනවද කියලා. කටිනේ කියන්නේ පින්නතුනි සම්මත නාමයක්. තවත් ඒකට තේරුමක් දෙනවා මහා පොළොවමින් කම්පාන වන ආනිසංශ ඇති බැවින් කටිනේ කියනවා. මහා මේරු පර්වතයෙන් සෙලවිය නොහැකි ආනිසංශ ඇති බැවින් කටිනේ කියනවා. එවාගේම විනය ශික්ෂාපද රාශියකින් ගාම්භීරත්වයට පත් වූ නිසාද කටිනේ කියනවා. මේ නිසා මේ කටින එකේන එක අනිකොත් චීවර පූජාවන්න සමාන කළ නොහැකි ආනිසංසදායක චීවර පූජාවක් වෙනවා. කටිනියක් සම්බන්ධව තියෙනවා කටිනිය අවලංගු වීමට කාරණා ධාමේ 24ක්. කටිනියක් මනවින් අංග සම්පූර්ණ වීමට කාරණා 17ක් තියෙනවා. ඒවා නිසිසේ සම්පූර්ණ වූ කටිනේ තමයි කටිනේ යමින් හැඳින්වෙන්නේ. ඒ කටිනේ සරුවක් යන වාසේ අනුමත කොට වදාලේ බුදු වීමෙන් අවුරුදු 20කට පස්සේ ඒ කියන්නේ පින්නතුන් අහලා ඇති බුදු වෙලා 69ක් රහතන් වහන්සේලා දේශ දේශාන්තරයන්ගේ පිටත් කර යවා සරුවක්ඥන් වහන්සේ උරුවල් ගණන්වලට වඩිනකොට සම්මුඛ වුණා කප්පාසික වනසන්න කියන උයනේදී කොසෝ රජුගේ සහෝදර කුමාරවරු 30 දෙනෙක්. ඒ යත්තන්නේ කියන භද්‍ර වර්ගයේ කුමාරවරු. මේ සීලුම දෙනා එදා බුදු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ මොහොතේම සෝ දේශනාවෙන් සමහර කෙනෙක් සෝවාන් වුණා, සමහර කෙනෙක් සකදාගාමි, සමහර කෙනෙක් අනාගාමි බාටපත් වුණා. ඒ තිස්දිනා වහන්සේද ධර්ම දූත සේවාවේ පිටත් කළ සරුවක්ඥන් වහන්සේ සුරේදනවට බැනව කරලා උරුවේල කාශ්‍යපාදී තවුස් පිණිස දහසක් දෙන පැවිදි කරවා අරිහත්යේද පමුණවා වදාලා. ඒ තිස්දිනා වහන්සේ ජනපද චාරිකාවන් නිනවා කොසෝ ජනම් වේතේන පාවානුවර ආශ්‍රිත පාමීයක කියන ආරණ්‍ය සේනාසනයේ කවුරුදු 20ක්ම තවුස්දන් පොරමින් සිටියා. ඒ කියන්නේ දුතාංග 13ම ආරක්ෂා කරමින් පිළිවෙත් පුරාගෙන වැඩ හිටියා. මේ 30 දෙනා වින්ුණේ නැ එකතම ජීවත් වුණා. මේ 30 දෙනා වහන්සේ දුතාංග 13 මැනවින් ආරක්ෂා කළා. මේ මාවුද්ද විශ්වකට පස්සේ කල්පනා කළා සරුවක්යන් වහන්සේ දකින්න යන්නේ නැත්නම් හොඳයි කියලා. මොකද අවුරුදු 20කින් දැක්කේ නෑ බුදුබණ අහන්න ලැබුණේ නෑ. වස් සමාදන් වෙන්න ආසන්න කාලයේදී පාතර චීවර දඩව කුටි සෙනසුන් තන්පත් කොට මේ තිස් දෙනා වහන්සේ පාවා ආරණ්‍යයේ ඉඳලා සවැත් නුවර බලා පිටත් වුණා. නමුත් ජේතවනාරාමයේ තෙන්ද යොදුන් හතක් කියෙද්දී හරියට ඇසල පොය උදා වුණා. ඇසල පොයදාසේ වස්සලමීමද සිද්ධ වුණේ සාකේත නගරයේදී. සාකේත නගරයේ සෙනසුනක වස්සලමී තුන් මාසයක් තැන්ව වැඩ සිටියා. වස් අවසානයේදී පවාරණේ පොයට පසු දිනෙම ජේතවනී රාමයේ බලා පිටත් වුණා. මේ පිටත් වෙන ගමනේදී බොහෝම දුෂ්කරතාවන්ට මුහුණ පෑවා. යොදුන් හතක් මානේ යා යුතු දුර ගමනක් මේ පාරවල් ඔක්කොම අඳගෝරු වෙලා තිබුණ වර්ෂා ප්‍රතනියත් එක්කම දහස් ගණන් ගමයන් ගමන් කිරීම නිසා ස්වාමීන් වහන්සේලා කබන කබන පීවරක් ගානේ ධනක් තරම් හෙදෙනවා එපමණක් නේ මඳ වතුරේ ඉහිරලා ඉහිරිලා සිවුරු තෙමිලා තෙමිලා බොහෝම අපහසුතාවන්ටපත් වුණා. ජේතවනාරාමයේ දුකසේ පැමිණිලා පාත්‍රි සිවුරු තන්පත් කොට සරුවක්ඥන් වහන්සේ වැඩෙන ගන්ධ කුටියේතම වැඩම කරලා බලවත් චිත්ත ප්‍රසාදයෙන් වෙන වෙනම සිනිපතුල් වැඳලා එකක් රසක වාඩි වුණා. සරුවක්යන් වහන්සේ කරුණ විමසුවා කෙසේද මහණෙනි වස්සාන කාලයේ සමගින් හිටියද සිව්පසෙන් ක්ලාන්තියක් උනේ නැද්ද? එවාගෙන සැපින් හිටියද සැපින් ආවද මේ විස්තර අහනකොට උන්වහන්සේලා සියල්ල පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ අපි තුන් මාසයකට අස්සේ ඉස්ලාමයේ ස්ථානයට එන්න පෙය නැගුවේ අපි අතරමං වුණා අතරමං වීම නිසා අපි හිතේ දුකක් පැවතුණා එන ගමනක් බොහෝම දුෂ්කරතාවෙන් අපි ආවා. වස්සාන කාලේ අපි සමගින් හිටියා. සිව්පසෙන් ක්ලාන්තියක් නෑ ස්වාමීනි. එසේ නම් සරුවක්යන් වහන්සේ දැක ගන්න ලැබීමෙන් අපේ ඒ සීල උද්භකම් කටළු අමතක වුණා ස්වාමීනි. අපට මේ මොහොතේදී බුදුබණ පදයක් අහන්න ලැබේවා කියලා බණ අහන්න සූදානම් වුණා. සරුවක්ඥන් වහන්සේ බොහෝම ගැඹීර වූද සංවේගදායක වූද පැතිගන්න සුළු වූද දේශනාවක් පැවැත්තුවා. මහණින් ඔබද ඔබ අප සෑම දිනම මේ දීර්ඝ සංසාරයේ අපමණ දුක්ඛ ධර්මයන්ද පාත්‍ර වුණා. ඔබ අප සෑම දිනම සසර ගමනේදී හරකුන් වෙලා දෙලි කැපුම් ලැබූ වාරවල ගැලෝලේ සතර මාසාගරයේ ජලයට වැඩි. ඌරන් වෙලා දෙලි කැපුම් ලැබූ වාරවල ගැලෝලේ සතර මාසාගරයේ ජලයට වැඩි. කුකුලන් වෙලා වැටලුවන් වෙලා එළුවන් වෙලා එවැගේම ධාමරික මිනිසුන් වෙලා පාරදාරිකයන් වෙලා රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබුව වාරවලම ගැලුණේ සතර මහා සාගරයේ ජලයට වැඩි මේ දීර්ඝ සංසාරයේ ඔබ අප සෑම දිනම සොහොන් වැඩුවා අප්‍රමාණ දුක්ඛ ධර්මයන්ද පාත්‍ර වුණා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන ගැන කලකිරීම වටිනා නේද සීල සංස්කාරයන් ගැන නොඇලීම වටිනා නේද සියලු සංස්කාරයන්ගෙන් මිදීම වටිනවා නේද කියලා බොහෝම කැටගන්න සුළු සංසාර බය උපදවන දේශනාවක් පැවැත්තුවා. මේ තිස් දෙනා වහන්සේ රාජ කුමාරවරු වශයෙන් ඉඳලා පැවිදි වුණේ බොහෝම සුකුමාල පිරිසක්. එදා ඒ සරුවක්ඥන් වහන්සේ දසෝ දාමයෙන් සිටේ පැහැදීම දිනුවනා කොච්චරද ත්‍රි විද්‍යා සත්‍යමේඥා සිව් පිළිසිම් ඥාන සහිතව මහා රහත් භාවයට පත් වේවදාලා එලා මේ පිරුණු පාත්‍රයෙන් පරිපූර්ණ සංකල්පන ඇති මේ උත්මයන් වහන්සේලා වෙන වෙනම සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාදේ වන්දනා කරලා තමන් ලබාගත් අරිහත්යෙන් බුද්ධ පූජා පවත්වා අහසින් වැඩියා අනදමා හිමියන් වහන්සේ ආගන්තුක සත්කාර සපයා දෙන්න පැමිණි වෙලාවේ මේ පිරිස පිටත් වෙලා අහසින් වැඩියේ එවේලාවේ සරුවක්ඥන් වහන්සේ නියම කළ ආනන්දයේ අද සංඝයාවේ මේ සවැත් නුවර සාමාන්ත සීලෝම සෙනසුන් වල ඉන්න සංඝයා ජේතවනාරාමයට රැස්කල යුතුයි කියලා. හන්දා වෙනකොට ඔක්කොම දහස් ගණන් සංඝයා රැස් වුණා ජේතවනාරාමයට. එලාමේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා මහණෙනි ඈතාපේතේ සීල බුදු සසුන් වලදී මා සංඝයාගේ හිතසෝ පිණිස කටින චීවර පිළිගැනීමක් අනුදනව දාරා තිබුණා. අද පාමීය කාරණ්‍යයේ සිට පැමිණි 39ක් භික්ෂූන් වහන්සේලා බොහොම දුකසේ ආවේ කටිනානිසංශයක් නොලැබුණු නිසායි. එනිසා මගේ ශාසනයේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට හිතසුව පිණිස මම කර්ණ චීවරයක් පිළිගැනීමට අනුමත කරනවා කියලා දේශනාවක් කළ අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කටිනං අත්තරිතුම් අත්තත කටිනානං වෝ භික්ඛවේ පංචකප්පිසන්ති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝනභෝජනං යාව දත්ත චීවරං යෝච තක්රේ චීවරුපාදෝ සෝචනේ සම්භවිස්සති කියලා කටිනේ පැනෙව්වා මහණෙනි පෙරවස් සමාදන්ව මහා පවාරණේ කරගන්නා ලද උපසම්පන්න භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නා තැනක කටිනියක් ඇතිරීමටම අනුදන වදාරමි කටිනියක් ඇතිරීම නිසා භික්ෂු සංඝයා වහන්සේට මේකේ ආනිසංස පහක් ලැබෙනවා අනාමන්තචාරය, අසමාදානචාරය, ඝන භෝජනය, යාවදත්ත චීවරය, යෝචේ තත්‍ර චිවරුපාදේ කියන ආනිසංස පහ. මානිනිය අනාමන්තචාරය කියන්නේ වික්ෂුන් <clears throat> වහන්සේට තියෙනවා නේද ශික්ෂාපදයක් ආරාධනයක් තියෙද්දී ඒ ආරාධන ඉෂ්ට කරෝ නොකරෝ ස්ථානෙන් බැහැර යනවා නම් අනිත් භික්ෂූන්ගෙන් අවසරගෙන පිටත් වෙන්නට ඕනේ එසේ නොකළොත් ආපත්‍ය සිද්ධ වෙනවා කඨිනානිසංස මාස පහේදී ඒ ආපත්‍ය සිද්ධවන්නේ නැහැ. මේක අනාමන්ත චාරානිසංසයයි. ඒක සාමාන්‍ය සක්විති රජ කෙනෙකුගේ මේ தත්ත්වයටපත් වෙන ආනිසංසයක්. සක්විති රජතුමාට ගමනක් යන්න කාගේවත් අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ. සක්විති රජතුමා අහසෙන් ගමන් කරන්නේ සතර මහා දීපේතන ලෝක වැඩ සැලසුණු පිණිසයි. නොවැස ජනතාව පන්සිල් පිළිතුවනවා අටසිල් පිළිතුවනවා නොවැස ජනතාවට සුගතියට මඟ පාදා දෙනවා සක්විති රජතුමා ඒ වගේ සිල්ලුතුන් වහන්සේලා ගමනක් යන්නේ ලොවට වැඩසලසනු පිණිසයි. නාසල වැඩින්නේ ධර්මචාරිකාවකයි. මේ ගමනේදී ඇවැත්ම වෙන්න හේතු වෙන්නේ මේ කර්ණේ පූජා කළ කුසල බලයෙන් දායක පින්නතුනට භවයක් පාසා චක්‍රවර්ති සම්පන්න ලැබෙනවා. නමුත් මේ සම්ප්‍රත්‍ය නෙමේ බෞද්ධයන් පතන්නේ අනන්ත ජාතිවල සක්විත රජ වෙලා කියනවා අපි අපට මේ වාගේ කඨිනානිසංස බලයෙන් භවයක් භවයක් පාසාම උපනුපන් තැන චිතෝ පැටෝ පරිද්දෙන් ගානාදී දසපාරමී පුරලා සීල සමාධි ප්‍රඥා ගුණ වඩලා ධ්‍යාන විඥා විපස්සනා වඩලා මාර්ගඵල සුවසේ සාක්ෂාත් කරගන්න කටිනානිසංස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා කියනවා දෙවෙනි කාරණේ අසමාදාන චාරයේ උපසම්පන්න භික්ෂුන් වහන්සේට තියෙනවා තුන් සිවුරු අදිෂ්ඨානියක් එක සිවුරකින්වත් එක රැයක් වෙන් වෙලා හිටියානම් නිස්සංගය කියන ආපත්‍යයටපත් වෙනවා නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇවත සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කඨිනානිසංසේ හරියට යන යන තැනට තීවර බරක් නැතුව යාගත හැකි පාසු වේරණයක්. ඒ කාර්යන සාක්විති රජකයන්ගේ ගමනක් වාගේ. සාක්විති රජතුමා යන යන තැනට බත් මුල් බැඳගෙන යන්නේ නැහැ. එවාගේම ගමම් වියදම් මිල මුදල් ආදී රැගෙන යන්නේ නැහැ. ගිය ගිය තැන එතුමාට මේවා පහළ වෙනවා. ඒ වාගේ කටිනා නිසංස බලයෙන් වික්ෂුන් වහන්සේ ලැබුණ මේ අනුසස් හේතුයෙන් දායක පින්වතුන්ට භවයක් පාසාම සිතූ පැතුසේ ගිය ගිය තන දාන ආදී දසපාරමී පුරන්න උපනුපන් තන සීලාදි ගුණ පුරන්න උපනුපන් තන ධ්‍යාන අභිඥා උපදවන්න ශක්තියක් ලැබෙනවා බැවින් මේ කුසල බලයෙන් නිවන් දකිනාතුරු උපනුපන් තන බෝධි සම්භාර පුරාගෙන සුවසේම ආරි සත්‍ය අවබෝධයෙන් සතර මඟඵල නිවන් සාක්ෂාත් වීමට හේතු වේවා කියලා අපි අදිස්ථාන කළ යුතු වෙනවා තුන්වෙනි කාණේ ඝන භෝජනයේ ඒ කියන්නේ දාන ආරාධනා කර නොදන්නා නොදරු මිනිසයෝ කැපවච අකපවචනෙන් ආරාධනා කරන අවස්ථා තියෙනවා අපේ බක් දාණයට වඩින්න, අපේ පිට්ටු දාණයට වඩින්න, අපේ ඉන්දියාප්ප දාණයට වඩින්න ආදී වශයෙන් නම කියලා ආරාධනා කළොත් ඒක අකපයයකට කියන ඝන භෝජනය කියලා. හතරනමක් හෝ වැඩි දිනෙක ඒක පිළිගත්තොත් කලහල විසක් වාගේ අටක භෝජනයක් වැළඳීමෙන් ලෝකිලිගිලෙන්ද වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස පහේදී ඒ ඇවත සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ ධර්මචාරිකාවක වඩන ස්වාමින් වහන්සේලා ලොකු පහසුවක් වෙනවා. එනිසා ඒ විදිහ ආනිසංශයක් කටිනෙන් සංඝයාට ලැබෙන බැවින් දායක පින්නතුන්ද සසර වසනාතුළු කවදාක්වත්ම මිච්ඡා ආජීවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කවදාකවත් වසවිස ශරීරගත වන්නේ නැහැ. සතෙක් සර්පයෙන් දෂ්ට කරන්නේ නැහැ. කෙනෙකුගෙන් අනතු දක්වන්නේ නැහැ. ඒ වාගේ ලෞකික ආනිසංශයන් ලැබෙන අතර අපි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ අකිනානිසංස වාසයෙන් අපට භවයක් භවයක් පාසා සම්්‍යක් ආජීවයෙන් ජීවත් වෙමින් උකනුපන්තන වසවිස ශරීරගත නොවේ ඒ වගේම సంతානගත 1500ක් පමණ මේ කෙලෙස් වසවමාරා ගම නිර්වාණ අමෘතේ වළඳන්ඩ මේ තුන්වෙනි කඨිනානිසංසයේ හේතු වේවා කියා ප්‍රාර්ථනා කළ යුතු වෙනවා හතරෙනි කාණේ යාවදත්ත චීවරයේ වර්ෂාන කාලේ භික්ෂුන් වහන්සේලා චාරිකාල වන්නකොට වැස්සෙන් පෙමෙන අසූර වේලා ගන්න ලැබෙන්නේ නැහැ එහෙම අවස්ථාවල වැඩිපුර සිවුරු තබා ගැනීමට මේ හතරවෙනි කටිනානිසංසයෙන් හේතු වෙනවා. ඒක නිසා වික්ෂුන් වහන්සේට අදිෂ්ඨාන නොකල විකල්පනේ නොකල වැඩිපුර සිවුරු පරිභෝර කිරීමේ පහසුවක් මේ කටිනෙන් මේ කටිනානිසංසයෙන් ලැබෙනවා. ඒ ආනිසංස වශයෙන් දායක පින්වතුන්ද සසර වසනාතුරු ප්‍රමාණාතික්‍රාන්ත භවෝග සම්පන්න ලබන්නේ හේතු වෙනවා. සක්විති රජතුමා ලැබෙන සම්පත් අනන්තයි අපරිමාණයි. ඒ වගේ ප්‍රමාණ ඉක්මවලා සිමේ සම්පල් ලැබෙන්න හේතු වෙන්නේ මේ කටිනානිසංස හේතුවෙන් දායක පින්නතුන් සසර ගමනේදී හිතුවාට පැතුවාට වඩා උසස් සම්දමින් ලෞකික සම්පල් ලබන්න හේතු වෙන අතරතේ හිතන පතනවාට වඩා ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණය සඳහා හේතු වෙන දානාදී දසපාරමී පුරා ගන්නට බෝධිපාක්ෂි ධර්මයන් දිනු කර ගන්නට ධ්‍යාන විඥා මාර්ගඵල හිතුවාටත් වඩා උතුම් ලෙස මුඳුන් ප්‍රමනවාගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පස්වෙනි කාරණේ කියන්නේ යෝචතත්‍ර චීව රූපාදේ නමින් යන් සෙනසුනක සංඝ සතුවට සිවුරු පූජා කළා නම් ඒ සියල්ලම කටිනෙහි නිවික්ෂුන් වහන්සේට අයිති වෙනවා කටිනානිසංස මාස පහේදී. ඒක සංගිකදී පෞද්ගලික නියමයේ පුදුම ආශ්චර්ය ප්‍රාතිහාර්ය ජනක ආනිසංසයක්. ඒ ජීවන මාසය කියන්නේ කඨිනානිසංස මාස පහේදී ඒ ස්ථානේ පූජා කරන සීලම තුන් මේ පරිස්කාරය කියන්නේ සංඝ සතු කරන පූජාවල් සියල්ලම එක භික්ෂුන් වහන්සේ නමකට අයිති වෙනවා. උන්වහන්සේගේ කැමැත්තෙන් අනිත්‍යයට බෙදා දීමට පුළුවන්කම තියෙනවා. ඒක හරියට සංසාර ගමනේදී අර සක්විති රජුවන්ද කොයිතරම් සම්පත් ලැබුණත් කිසි කෙනෙකුගේ ඊර්ෂ්‍යාවක් වන්නේ නැතුව වගේ කටිනානි සංස වාසයෙන් සසර වසනා තුරු මේකේ නානිසංස බලයෙන් තමන්ට ලැබෙන සම්පත් වලට කවදාකවත් කෙනෙකු ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාපයන්ගෙන් කවදාකවත් විපතක් වන්නේ නැහැ. ආලකමන්දා රාජධානියේ සම්පත් වාගේ සුරක්ෂිත වෙනවා. ඒ ලෞකික සැපතක්. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ සසල වසනාතුළු නිවන් දකිනා තුරු අපට ලැබෙන දාන ආදී පාරමී ධර්මයන් පුරා ගන්න මායාවෙන්වත් බාධාවක් නොවේවා උකුණු ප්‍රන්තන කිසි කෙනෙකුගෙන් බාධාවක් නොවේ දස පාරමී පුරාගෙන ඊගේම බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන ධ්‍යාන විඥා දිනු කරගෙන අනුපිළිවෙලෙන් විපස්සනා වඩලා පංචමාර බල ධර්මයන් අභිභවනයේ කොට ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව ලබන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමු මේකේන ආනිසංස භා භික්ෂු සංඝයා වහන්සේ ලැබෙන මේ බැවින් කටනේ පූජා කරන පින්වතුන්ගේ මේ ආනිසංස භවයක් පාසා ලැබෙන අතරත තමන්ට ලැබෙන සම්පත් වලට කාමදායකවත් කිසිදු විපත්තියක් නොවේ ඒවා ආරක්ෂා වෙන අතරත එමඟින් දානාදී දසපාරමී පුරා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ති නිවන් සුව සාක්ෂාත් කර ගන්නට හේතු වෙනවා හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා දැන් මෙතෙන්දී ප්‍රධාන වශයෙන් එක කර්ණ චීවරයක් තමයි සංඝ රත්නේ බාරගන්නේ. අනිත් සියල්ලම පරිවාර කර්ණ පූජාවන් බාටපත් වෙනවා. ඒවා සියල්ලම කටින ආනිසංස බාටපත් වෙන බැවින් හැම දිනාටම එකසේ පිණි ආනිසංස ලැබෙනවා කෙනෙක් නැවතත් අපි සිහිපත් කරනවා. එනිසා දැන් කාල වේලා ඉක්ුත් වේ යන බැවින් මෙතකින් අපි සෑහීමකටපත් වෙන අතරතේ මේ හැම දෙයක්ම අපි සිද්ධ කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කරගෙනයි කියලා පළමුවෙන් හිතන්නට ඕනේ. අපේ පූජනීය රාජකීය පඬිතුක කඩවැද්දේ ශ්‍රී ජිනවංශා විදාන මාහිමියන් වහන්සේ සහ පූජනීය රාජකීය පඬිතුක මාතරිසිරි ඥානාරාමා විදාන මාහිමියන් වහන්සේ දෙනම මේ ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ථාන මෙතේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති සංවිධානය ආරම්භ කරන්න යෙදුනේ මේ තාරුදු 55කට ඉස්සර වෙලා එමත් නිසාද සම්බුද්ධ ශාසනයේ ශීඝ්‍රයෙන් පිරිහෙන යනවා දැක්කා වික්ෂුන් වහන්සේලා ලෞකික දේවල් වලටම ඇලී ගැලී වාසය කරමින් නිලමුදල් හම්බ කරමින් තවත් නකුණකට යුතු දේවල් යෙදීගෙන සිටින බැවින් ශාසනය ඉක්මනින්ම ගිලී යන බව දැනගෙන අය මේ මාහිමියන් වහන්සේලා ශාසනය සුරක්ෂිත වෙනු පිණිස මේ උතුම් වැඩසටහන ආරම්භ කරලා මෙතෙක් කල් පවත්වාගෙන ආවේ ඒ වාහිමියන් වහන්සේලාගේ පරමාර්ථය නම් සුපේසල ශික්ෂාකාමී වූ ධර්ම විනයදර ප්‍රතිපත්තිදර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඇති කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරමින් ධ්‍යාන අභිඥා මාර්ගඵල දක්වා දියුණුව දකින්නට සම්බුද්ධ ශාසනය තුලින් ලැබේවා කියන මේ ප්‍රාර්ථනාවෙන් උයි. ඒ සඳහා මේ මාහිමියන් වහන්සේලා මූලික පදනම ලැබුවා මෙතෙක් කල පවත්වාගෙන ආවා දැනට වැඩින්න සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ ඒ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරනවා උන්වහන්සේලාගේ දියුණුව ප්‍රථමෙනුයි මේ විදිහේ පින්කම් කරමින් හැමදෙනාම ධෛර්යය දෙන්නේ එනිසා මේ වෙනුවෙන් තුන් මාසයකට පෙර මේ ස්ථානයේ මහා සංඝ රත්නයට ආරාධනා කොට වස්වසවා ගත්තා තුන් මාසේ පුරා දාන ආදී පින්කම් කළ යෙදුණා එවාගේම නිත්‍ය සීල, උපෝසත සීල, සමාදන් වෙමින් සීල භාවනාදී පිළිවෙත් කරමින් බොහෝ දෙනෙක් නිවරණ යොමු වන මේ කාලය තුල අප්‍රමාණ කුසල් රැස් කරගෙන දියුණු කරගත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඇතිව අද මේ දවසේදී මහා සංඝ රත්නයේ මම හිතනවා 100කට වැඩි පිරිසක් මේ ස්ථානයේට වැඩම කරවා ගන්න යෙදුණ. මේ මහා සංඝ රත්නයේ උදෙසා උදේ පාන්දරම සීල පායාස බුද්ධ පූජා පවත්වා සම්බුද්ධ ශාසන අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කළා. වෙනමක් සසුන්ගතව පැවිදි කරන්න යෙදුන ඊයේ සංඝාවේ විශේෂ බුද්ධ පූජා බෝධි පූජා පවත්වා දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කළ දැන් මේ උදෑසන මහා සංඝ රත්නයේ වැඩම කරවාගෙන ගෞරව සම්ප්‍රයුක්තව සීලේක පිහිටලා මේ සපරිවාර කටන චීවරේ පූජා කළ ඒකම මේ කුටිසේනාසන පූජා කරන්න යෙදුන මේ කාලය තුල මහා සංඝ රත්නයේ තහ එන යන සදාතුනට පාසෝ පිණිස බොහෝ දේවල් මෙතන සම්ප්‍රාදණය වී තියෙනවා, පාරවල් හදලා තියෙනවා, තවත් තවත් අවශ්‍යතා සම්පූර්ණ කරලා තියෙනවා. ඒ සියල්ලම අද මුඳුන්පත් කරමින් මේ සිද්ධ කරගන්නා ලද සකල කුසල සම්භාර ධර්මය අද අපේ මේ සම්බුද්ධ ශාසනය නිසා සැනසෙන බැවින් අනාගත අවුරුදු 5000 පිරෙන තුරුම ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ කිසිම අන්‍යාගම් බලවේගයකින් යටපත් නොවි ගගන තලයේ දිදුලන බබලන සඳ මණ්ඩල හිරු මණ්ඩල මෙන්න සම්බුද්ධ ශාසනයේ ඒකාලෝකව බැබලෙමින් තුන් ලෝකේට සදාම් කෙරෙන වියදුවමින් නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණණය කර ගනිමින් ලෞකික ආශාවන්ගෙන් තොරව නිත්‍ය මේ නිත්‍ය වශයෙන්ම ධ්‍යාන විඥා මාර්ගඵල නරුවානේ දක්වා දියුණු වෙමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසල සම්භාර ධර්මයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී වඩමු අපවත් මේ වදාළ අතිපෝජනීය රාජකීය පඬිතේ කඩවැද්දී ශ්‍රී ජිනවංශාභිදාන මාහිමියන් වහන්සේටත් අතිපෝජනීය රාජකීය පඬිතේ මාතර ශ්‍රී ඥානාරාමාභිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටත් එවාගේම යෝගාස්ම ශාස්ත්‍රාවේ දුදුලමින් දදලමින් සිට අපවත් වූ සියලුම සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසල සම්භාරයත් වේවායි මාහිමියන් වහන්සේලා නැවත නැවත ශ්‍රී ලංකාදීප ධර්ණී තලයේ පාලවෙමින් බුදු සසුනේ බෝධි සම්භාර පුරාගෙන මතු ලෝතුරා බුදුබාම ලබත්වා කිය අපි ගෞරවයෙන් පින්පමුණුවම ඒකම හොඳයි ඒකම මේ ස්ථානයේ ආරම්භයේ පටන් ඒ කියන්නේ ආරණ්‍ය සේනාසනයේ ආරම්භ කරන් ඉස්සර ගුණවර්ධනාරාමයේ නමින් එතන ආරම්භ කළ පින්වත් මාදම්පාගම විදානාරාච්චි ගුණවර්ධන රාළහාමිතුමා නන්ටත් එතුමාණන්ගේ පවුලේ අභාව ප්‍රාප්ත සියලුම ඥාතීන්වත් මේ ස්ථානයේ ආරණ්‍ය සේනාසනයක් බාට පමුණුවලා උපකාරී වූ දේශෙන් සේනානායක මහත්මයා එම ජනත් කරුණාරත්න මහත්මනි සුමන කරුණාරත්න මහත්මයා චෛන්මන් වික්‍රමරත්න මහත්මයා සරත් වික්‍රමරත්න මහත්මයා වෙන්සන් විජයවර්ධන මහත්මයාගේ මූලික උපකාරක සීල දෙනාටම එවාගෙම සමලින් වික්‍රම මේසේ වික්‍රම රත්නේ සේනානායකේ මහාමිනී තුමියට එවැගේම මේ සභාවේ උපකාරී වූ සීලම අභාව ප්‍රාප්ත දායක කාර්යකාදී පින්නතුන් ගුණවත් ගුණශේකර මව්පිය දෙපළ එවැගේම සුමන කරුණාරත්න මව්පිය දෙපළ ආදී සෑම දෙනාට එවැගේම අද මේ මොහොතේදී කටන පූජා කළ පින්වත් ප්‍රේදාර්ථිනී වීරසිංහ දොස්තර මහත්මියගේ දයාබර මෑණියන් වන එලෙන් වීරසිංහ මහතාවටත් එවාගේ මේ සහභාගී වූ සීල දෙනාගේ මිය පරලෝකයේ ඥාතීන්වත් මේ කුසල සම්භාරයක් වේවා මෙපින් මෙලින් මේ සෑම දිනාට භවයක් වාසා සුගති සම්පත් සිද්ධ වේ මතු ප්‍රතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් දෙමු ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මේ පින්වත් සීලම දෙනාට දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ක්‍යා මෛත්‍රීන් පින් පමනුවම එසේ මෙහෙතවත් මෙදහත් අහිතවත් සෑම සත්වයන්වත් මෙම කෝජන ස්ථානයේ සිට අවත ගම් නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීල සක්වල දසනිසා වාසී සමස්ත ලෝක සත්‍යාද මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා පෙරුවන් සරණ යේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු තුන්සිත භාගවාගෙන බුදුසසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයුවන් සැප බල ඥාන පිරිනමමින් කාර්මී සීරසෙන් සිදු කර ගන්නා ලද මේ උදාන කුසලානුභාවයෙන් සහ බුද්ධාදී රත්නත්‍රානුභාවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම සංවිධානය කළ ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ සභාපතිතුමාණන් භාණ්ඩාගාරිකතුමාණන් ලේකම්තුමාණන් ප්‍රදාන කොට ඇති නිලධාරි මණ්ඩලයට එවාගේම සෙසු සමාජික පිරිසටත් එවාගේම ලීන මහත්මයලාටත් එවාගේම උපස්ථායක පින්නතුන්ගත් මේ ස්ථානයේ සිව් දිගින් යන යන සීලම දායකකාරකාදී පින්නතුන්ටත් එවාගේ මේ භාරකාර මණ්ඩලයේ පින්නතුනට එවාගේම අසල්වාසීන් සාදු කියා සිත් පාදවාගා සැමටත් අද මේ කටන පූජා පැවැත්වූ පින්වත් ප්‍රේදර්ශනී වීරසිංහ මහත්මිය ඇතුළේ පියතුමාණන් ඇතුළු පවලේ සමටත් එවාගේම මේ කටයුතු සඳහා දිවා රාත්‍රී දෙකේ වෙසෙමින් යෙදෙන සෑම දිනකට එසේම කුටිසේනාසන පූජා කළ පින්වත් මුතුමාල මහත්මේලා හා මල්ලිකා කරුණාරත්න මහත්මිය ආදී සෑම දෙනාටත් එවාගේම දාන උපස්ථාන කළ අපේ ජගත් මහත්මේලාදී පින්වත් සෑම දෙනාටත් දන්සල් පැවැත්වූ අයට ශබ්ද විකාශනී පහසුකම් සැලසූ අයට තවත් තවත් උපකාර අනුග්‍රහ කළ සීලම දෙනාටම එවාගේ පාර හැදූ කග්ගොඩාරච්චි මව්පිය දෙපළටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපලෝපද්‍රව අතුරු අන්තරාය නවග්නා දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුට අඳුරසේ විහෙත විද්වාසනේ වේවා අබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජස්වර සතුරු ගිනි ජල වාසවේ සාවියා උදාදී විපත්ති වලකීවා කායික මානසික සනසිල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනෙන් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි ශාස්ත්‍රීක වේවා දින්සත් සත්වර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට සෑම දිනාට කෙරුවන් සරණින් දීර්ඝාස ලැබේවා සතර වසන අතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයම ලැබේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දකටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සනසේ පැමිණවදාලේ අජරාමර සාංශ ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාමහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ඥාතීන්ද දෙවියන් සීල සත්‍යයන් පින්පෙත් අනුමෝදන් කරමු ඉදං භුඤ්ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං භුඤ්ඤාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්ප්‍රති සිද්ධියා එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්ප්‍රති සිද්ධියා එත්තාවතාජයම් හේහි සම්ගතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ජෙබුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා චෙබුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා ප්‍රමුඤ්චතු මහා සංඝ රත්නයේ වෙනුවෙන් අවසන් වරට අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. මේ වාගේ අවුරුදු 120ක් නමුත් හැම දිනාට නිරෝගී සුවයෙන් සම්බුද්ධ ශාසනයේ පාරමී පුරා ගන්න දීර්ඝාසත් වේවා. සබ්බේතයෝ විවඤ්ඤන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායිනෝ චක්කාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවතේ අතෝ නිබ්බාන සම්ප්‍රක්ති මිනාතේ සමිජ්ජතු ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ